ශාසනාව දේශකයන්න් වහන්සේ සබරගමු පළාතේ දෙසීය සංඝනායක අරන්දර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරන්දර ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අරන්දර විජිතනන්ද ස්වාමීන් වහන්සේ පිටය මල් ගමක්සේ සකස් කරගන්නා ආකාරය ධම්මපදයේ කුප්ප වර්ගය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස පති පුප්පරා සිම්හා කෛරා මාලා ගුනේ බහූ එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන්ති සාදු සාදු සාදු සදැති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි තුන්ලොවක් සනහා වදාළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත් ධර්මයේ අල්ප මාත්‍ර වූ ධර්ම කොටසකට දසවන් යොමු කරන්නටයි මේ හැම දෙනාම සූදානම් වෙන්නේ. මා මුලින් සඳහන් කළ ගාථාව යතාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු පුප්ප රාසිම්හා මල් සමූහයකින් බහෝ මාලා ගුණේ වටිනාකමින් වැඩි මල් මාලා යතාපි කෛරා යම්සේ කරයිද ඒවං අන්න ඒ වගේ ජාතේන මච්චේන උපන් මිනිසා විසින් කත්තබ්බං කුසලං බහුන් බොහෝ කුසල් දහම් කළ යුතුය මෙලෝකේ ජීවත් වන මිනිස්සයා මනුස්ස ආත්ම භාවයේ ලබා ගන්නට මොනතරම් ජීවිතයේ පිං සිද්ධ කරගෙන තියනට ඕනද පෙර ආත්ම භාවයේ පුණ්‍යවන්ත ජීවිත ගත කළ නිසා අපට මනුස්ස ආත්ම භාවයේ ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ මිනිස් ආත්ම භාවයක් ලබා ගැනීම ඊටාම දුර්ලභ කාරණයක්. තථාගත බුද්ධ වචනයෙන් සඳහන් කරනවා නම් දුර්ලභංච manussත්තං මිනිස් ආත්ම භාවයක් ලබා ගන්න එක ඊටාම දුර්ලභ කාරණයක්. මේ මිනිස් ආත්ම භාවය ලබා ගැනීම සඳහා පෙර අපේ මහා පින්කම් සිද්ධ කරලා තියෙනට ඕනේ. මිනිස් ආත්ම භාවය ලබා ගන්නවත් එක්කම අපි විශාල පිනක් වැය කරලා තියෙනවා. විශාල පිනක් මිනිස් ආත්ම භාවය ලබා ගන්නට අපි වැය කළා නම් මේ මනුස්ස ජීවිතය ලබාගත් අපි මනුස්ස ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කරගෙන ඊළඟ ආත්ම භාවවලදී කවදාවත් සතර අපාය වැටෙන්නේ නැතිව සුගති ආත්ම භාවවල උප්පත්තිය ලබන්ට අදාළ පුණ්‍ය රක් අදාළ පුණ්‍ය සත්‍යයෙන් රැස් කිරීම ඥානවන්ත උදවියගේ ක්‍රියාවක් මිනිස් ආත්ම භාවයේ ලබාගන්ට මහා පිනක් වැය කළා එහෙමනම් අපේ ඊළඟ ආත්ම භාවය සුවපත් කරගන්නට ඊළඟ ආත්ම භාවය සුගතිගාමි කරගන්නට තව මහා පිනක් උපාදනය කරගත යුතු වෙනවා අපි හිතමු විශාල මුදලක් තියෙන ලක්ෂ ගණනාවක් තියෙන මිනිස්සෙක් ලක්ෂ ගණනාවක් වටිනා උපකරණයක් මිලදී ගන්නවා ඒ වගේම කෝටි ගණනාවක් ධනයේ තියෙන වස්තුව තියෙන තැනැත්තෙක් ලක්ෂ ගණනාවක් වටිනාකම කියන උපකරණයක් මිලදී ගන්නවා. ලක්ෂ ගණනාවක් තියෙන මිනිස්සයා ලක්ෂ ගණනාවක් වියදම් කරලා යමක් මිලදී ගත්තනම් ඔහුට අපහසුවකින් තොරව ජීවිකාව ඉදිරියට අරගෙන යන්නට නම් නැවත මුදල් උත්පාදනය කරගන්නට අවශ්‍යයි. ඇතැම් විට කෝටි ගණනාවක් මුදල් තියෙන තැනැත්තෙක් ලක්ෂ ගණනාවක් වියදම් කරලා යම් කිසි දෙයක් අරගත්තනම් ඒ තැනැත්තට නැවත මුදල් උත්පාදනය කරගත්තේ නැතත් මේ ජීවිකාව අපහසුවකින් තොරව අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ උත්තරීතර වටිනා මනුස්ස ආත්මභාවය ලබා ගන්නටත් අපේ විශාල පිනක් වියදම් කරලා තියෙනවා අපි වැය කළ පින කොපමණද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපට ඉතුරු වෙලා තියෙන පුණ්‍ය ශක්තිය තව කොපමණද කියන කාරණය අපි දන්නේ නැහැ. අපේ අපේ අතේ තියෙන පුණ්‍ය ශක්තියෙන් කොපමණද කියලා දන්නේ නැති නිසා අපට ඒ දේ වටහා ගන්නට බැරි නිසා අපට ඒ කාරණේ තේරෙන්නේ නැති නිසා අපි වහා වහා පුණ්‍ය ශක්තියෙන් රැස් කර ගැනීමයි කළ යුතු වන්නේ. හරියට හිසගින්න ගත්තේ මිනිස්සෙක්. ඒ ගින්දර වහ වහා නිවන්නට මහන්සි ගන්නවා වගේ උපන් මිනිස්සු විසින් වහ වහ පින්කම් කරගත යුතු වෙනවා. මේ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නට මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට මිනිස්සෙකුට තියෙන මහා බලගතුම ශක්තිය තමයි පුඤ්ඤ ශක්තිය. මිනිස්සෙකුට වෙන්න පුළුවන්. දෙවියන් අතර ඉන්න දෙවියෙකුට වෙන්නට පුළුවන්. තිරිසන් ලෝකේ ඉන්න තිරිසන්ගත සත්වයකට වෙන්න පුළුවන්. මේ හැම සත්වයකටම සැපෙන් සතුටෙන් කටයුතු කරන්ට පරිසරය ලැබෙන්නේ තම තමා විසින්ම කරගත් පුණ්‍ය ශක්තියෙන්ට අනුකූලවයි කෙනෙක් අකමැති වුණත් කෙනෙක් බලාපොරොත්තු නොවුණත් මේ සියල්ල වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ තම තමා විසින් සිද්ධ කරගත්ත පුණ්‍ය ශක්තියට අනුව සැප විපාක වින්දනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මනුස්ස ජීවිතයේ වටිනාකම හොඳට අවබෝධ කරගන්නට ඕන. අපි මේ ලබාගෙන තියෙන මනුස්ස ආත්මභාවයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට උසස් ප්‍රතිඵල නෙලා ගන්නට අපි වග බලාගත යුතු වෙනවා. පින්වත්නි මා මුලින් සඳහන් කළ ගාථාව මා මුලින් සඳහන් කළ ගාථාවේ අර්ථය අපි බලමු. දක්ෂ මල්කරුවෙක් වටිනාකමින් වැඩි මල් මාලා ගොතන්නේ යම්සේද අන්න ඒ වගේ උපන් මිනිස්සු විසින් බොහෝ පින්කම් කරගත යුතු වෙනවා. මල් කරුවා කියලා කියන්නේ මල් වලින් මල් මාලා ගොතන තැනත්තා. දක්ෂ මල්කාරයෙක්, දක්ෂ මල්කරුවෙක් වටිනාකමින් වැඩි මල් මාලාවක් ගොතන්ට ඔහු කුමක්ද කරන්නේ? කෝඩයක් අරගෙන වනයේට ගිහිල්ලා දකින දකින තියෙන තියෙන මල් අර කුඩයට එකතු කරගෙන නිවසට ඇවිල්ලා කිසියම් උපකරණයකට අර මල් ටික හලලා ඒ මල් ටික වර්ග කරනවා ලොකු මල් වෙනම පොඩි මල් වෙනම සුවඳානුව පාතානුව මේ මල් ටික වර්ග කරලා තැනට සුදුසු මල નિયમિત විදිහට ගලපමින් ලස්සනින් වැඩි වටිනාකමින් වැඩි මල් මාලාවක් නිර්මාණය කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතේන මච්චේන උපන් මිනිස්සු විසින් මේ ජීවිතේ නැමැති මල් මාලාව වටිනාකම් ඇති පින්කම් දහන් වලින් හරියට මාලයක් වටිනාකම් තියෙන මුතුමැණික් එකතු කරලා ඒ මාලයට වටිනාකමක් ලබා දෙනවා වගේ දක්ෂ මල්කරුවෙක් ඉතාම ලස්සන ඉතාම වටිනා මල් මාලාවක් ගොතනවා වගේ ඥානවන්ත පුජ්‍යලය ජාතේන මච්චේන උපන් මිනිස්සු විසින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නට වහ වහ පින්කම් වලින් ජීවිතය සරස ගන්නවා පින්වත්නි ජාතේන මච්චේන උපන් මිනිසා කවුද මේ උපන් මිනිසා කියලා කියන්නේ අෂ්ට දුෂ්ටක්ෂණ වලින් අත මිදුණු පුජ්‍යලයා මේ ලෝකයට උප්පත්තිය ලැබපු හැම පුජ්‍යලයෙක්ම ධර්මයට අනුව උපන් මිනිසා කියලා අපි සලකන්නේ නැහැ අෂ්ට දුෂ්ටක්ෂණ වලින් අත මිදුණු තැනැත්තා උපන් මිනිසා කියලා බණ පොතේ සඳහන් කරලා තියෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ පාපකාරී ජීවිත ගත කරන ධර්මයට ලං වෙන්න බැරි තත්වයන් තමයි අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ. සතර අපාය නරක තිරිසන්, പ്രേත, අසුර මේ සතර අපාය උප්පත්තිය ලැබුවා නම් පින්කම් කරගන්නට පුළුවන්කමක් නැහැ. මේ සතර අපාය අතර අපට ප්‍රේංක තියෙන අපාය තමයි තිරිසන් ලෝකේ. අපි හිතලා බලමු තිරිසංගත සත්වයකට දන් දෙන්න හිතෙනවා. ඒ ත්‍රිසංගත සත්වයාට දන් දෙන්න හිතුණට දානේ පිළිගන්වන්නට පුළුවන්කමක් තියනවද? ඒ වගේම ත්‍රිසංගත සත්වයකට මලක් පහනක් පූජා කරන්නට හිතෙනවා. කරගන්න පුළුවන්ද? පින්වතුනි ඒ නිසා සතර අපායට ඇද වැටුණ තැනැත්තන්ට කවදාවත් පින්කම් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අෂ්ට දුස්ත්‍ක්ෂණවලට අයිති ප්‍රත්‍යන්ත ජනපදවල උප්පත්තිය ලැබපු අය. කුමක්ද ප්‍රත්‍යන්ත ජනපද කියලා කියන්නේ? ධර්මයේ නොපවතින රටවල්. ධර්මයේ නොපවතින රටක පහළ වුණොත් අපට කවදාවත් තුනුරුවන්ට ලං වෙන්න පුළුවන්කමක් නැහැ. දැන් අපි හිතලා බලමු විදේශ රටක් සෞදි අරාබිය එහෙම නැත්නම් චීනය කුවේට් රට මේ වගේ රටක උප්පත්තිය ලැබුවොත් බුදුබණ පදයක් අහන්ත ලැබෙනවද? ඒ වගේම මේ වගේ රටක ධනයෙන් ආඩ්‍ය වුණත් මේ වගේ රටක උප්පත්තිය ලැබුවොත් තථාගත බුදුහාමුදුරුව වෙනුවෙන් දෑත උස්සලා වන්දනා කරන්නට පුළුවන්ද? එහෙම වන්දනා කරන කෙනෙක් හිටියොත් ඒ තැනැත්තටත් රාජ දඬුවමට යටත් වෙන්න වෙනවා. ප්‍රත්‍යන්ත ජනපද කියලා කියන්නේ බුදුදහම නොපවතින රටක්. බුදුදහම නොපවතින රටක පහළ වුණොත් පින්කම් කරගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ නමක් ඕනම තැනක දුටුවොත් සමහර වෙලාවට මහමගදී වෙන්න පුළුවන්. දුවගෙන ගිහිල්ලා වන්දනා කරලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන උපෝපං ආත්ම භාවවලදී මට මේ කහ සිවුර දකින්න ලැබේවා කියලා. මේ කහ සිවුර දකින්න ලැබුණොත් තමයි අපට ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ කහ සිවුර දැක්කොත් තමයි අපට බුදුබණ පදයක් අහන්න පුළුවන්කම ලැබෙන්නේ සංසාර සාගරේ අපි ඇවිදිනකොට උපදින උපදින හැම ආත්ම භාවයකදීම මේ කහ සිවුර දකින්ට වාග්ය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. අපි ප්‍රත්‍යන්ත ජනපදයක නෙවෙයි උප්පත්ති ලැබලා තියෙන්නේ බුදුදහම පවතින රටක. ඒ වගේම පින්වත්නි අෂ්ට දුස්ත්‍ක්ෂණ වලට ආයත් අනෙත් කාරණය පංචේන්ද්‍රයන්ගේ විකලභාවය පින්වත්නි පංචේන්ද්‍රයන් විකල භාවයෙන් පිහිටියොත් ඒ අයගේ හිතුව මනාප හැටියට පින්කම් කරගන්නට පුළුවන්කමක් නැහැ. ඒ අය ජලෝ එල මූගෝ කියලා සඳහන් කරනවා. කටින් වැగిරෙන කෙල ටික පාලනය කරගන්නට නැනනුවන නැහැ. ඒ වගේම අතපය හරියට හසුරුවා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ අයට තුනුරුවන්ට ලං වෙලා ධර්මානුකූල ජීවිත ගත කරමින් ආගම දහමට අනුකූලව කටයුතු කරන්නට අපහසුයි. ඒ වගේම දරුණු මිත්‍යා දෘෂ්ටිය තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී සත්‍යක කියලා මහා පඬිවරයෙක් හිටියා. මහා විසරද නුවණක් ඒ නමුත් අවබෝධය නැහැ. මහා නුවණක් තිබුණට තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වෙලා හිටියත් තථාගත බුදුහාමුදුරුව දකින්ට ලැබුණත් බුදුරජාණන් වහන්සේ ඇසුරු පැසුරු කරන්ට ලැබුණත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න තරම් ශක්තියක් නැහැ නියත මිත්‍යා දෘෂ්ටික මොනතරම් කිව්වත් මොනතරම් කරුණු පහදලා දුන්නත් පිළිගන්ත අකමැතිකම එහෙම ආය අපේ සමාජේ නැද්ද අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැහැ අම්මා තාත්තා පිළිගන්නේ නැහැ සමහර අය තුනුරුවන් විශ්වාස කරන්නේ නැහැ තුනුරුවන් පිළිගන්නේ නැහැ කරන කියන කටයුතු වල ඵල විපාක පිළිගන්නේ නැහැ. එහෙම අය නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයාට මොනතරම් ධර්මය අහංක සැලසුවත් ඒ අය ඒ ධර්මයේ පිළිගන්ට කැමති නෑ නියත මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන තියෙන නිසා අෂ්ට දුෂ්ටක්ෂණවල ඊළඟ කාරණය අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින් නැති කාලයක පහළ වුණොත් මේ ධර්මයට ලං වෙන්න තුනුරුවන්ට ලං වෙන්න බණපදයක් අහන්ට පින්කමක් දහමක් කරගන්නට පුළුවන්කමක් නැහැ. දැන් අපි පහළ වෙලා තියෙන කාලය බුද්ධෝත්පාද කාලයත් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ නිර්මල ධර්මයේ පවතින කාලයක් මේ ධර්මයට එකතු වුණොත් මේ ධර්මයට ලං වුණොත් මේ ධර්මය පිළිගත්තොත් මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් අපට සතර අපායට වැටෙන්නේ නැති මග හදාගන්න පුළුවන්කම තියෙනවා මේ තථාගත ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපට ගෝර භයංකාර සසරෙන් එතරව ලබන අමා නිවනින් සැනසෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ වටිනාකම අපි අවබෝධ කරගන්නට ඕන. අපි ලබාගෙන තියෙන මේ මිනිස් ආත්මභාවය පිළිබඳව හරි තක්සේරුවක් තියාගෙන මේ මනුස්ස ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න මේ මනුස්ස ජීවිතයට ගෞරවනීය භාවයක් ලබා දෙන්න අපාප විසින්ම කළ යුතු වෙනවා. තමන්ගේ ජීවිතයේ වටිනාකම හඳුනාගන්න අපි අෂ්ට දුස්තක්ෂණ වලින් අත මිදුණු පුජ්‍යලයෝ සතර පාය වැටිලානේ ප්‍රත්‍යන්ත ජනපදයක නෙවෙයි අපි ඉපදිලා තියෙන බුදුදහම පවතින රටක බුදුබණ අහන්ත පවතින රටක ඒ වගේම අපේ පංචේන්ද්‍රයන් විකලභාවයට පත් වෙලා නැහැ අපට කියන යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම දරුණු මිත්‍යා දෘෂ්ටිකයෝ නෙවෙයි අපේ අපි තුනුරුවන්ට කැමති තුනුරුවන්ට ලං වෙච්ච ජීවිත ගත කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයක පහළ වෙලා තියෙනවා. මොනතරම් වාසනාවන්තද කියලා බලන්න. මේ ලෝකෙ ගත්තහම මේ ලෝකෙ විශාල පිරිසක් ජනගහනයක් ඉන්නවා. ඒ අතර මේ අෂ්ට දුස්තක්ෂණ වලින් අත මිදුණු පුජ්‍යලව විදිහට ඔබත් අපත් මොනතරම් වාසනාවන්තද? පින්වතුනි මිනිස් ජීවිතයක තියෙන වටිනාකම තම තමාගේ ජීවිතයේ තියෙන වැදගත්කම තම තමාගේ ජීවිතයේ තියෙන අගය වටහා ගත්තාම අභිමානවත් ජීවිතයක් අපට සාර්ථක ජීවිතයක් පින්වන්ත ජීවිතයක් ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ මා මුලින් සඳහන් කළ ගාථාව දේශනා කළේ සංබුද්ධ ශාසනයේ ප්‍රධාන දායකාව වෙන විසාකා මහ උපාසිකාව මුල් කරගෙන විසාකා මහ උපාසිකාව තමන්ගේ මේල පළඳනාව නව කෝටියකට වියදම් කර විකුණලා ඊටාම ලස්සන අංග සම්පූර්ණ විහාරයක් කරවනවා. ඒ පන්සලට නම තියෙනවා පූර්වාරාමය කියලා. මේ පූර්වාරාම පන්සල මොනතරම් ලස්සනද කියනවනම් Taman එක යෙහෙලියක් ඊටාම වටිනා බුමුතුරුණුවක් අරගෙන එනවා පන්සල සංඝසතුව පූජා කරන දවසේ මේ යෙහෙළිය බුමුතුරුණුව අරගෙන ඇවිල්ලා විසාකාවට කියනවා මම මේ ලස්සන වටිනා බුමුතුරුණුවක් අරගෙන ආවා මේක ස්ථානයකට එලන්න විසාකා මහ උපාසිකාව තමන්ගේ යෙහෙළියට කියනවා මේ පන්සලේ පූර්වාරාම පන්සලේ ඔබ අරගෙන ඇවිල්ලා තියෙන බුමුතුරුණුවට වැඩිය අඩු වටිනාකමක් තියෙන බුමුතුරුණුවක් එළලා තියෙනවා නම් ඒ බුමුතුරුණුව ඉවත් කරලා ඔබගෙන ආ බුමුතුරුණුව එලන්න මේ යෙහෙළිය කාමරයක් කාමරයක් ගාන යනවා තමාගෙන වටිනාකමෙන් වැඩි බුමුතුරුණුවට වඩා අඩු වටිනාකමක් තියෙන එකම බුමුතුරුණුවක්වත් හොයාගන්නට බැරි වුණා. ඒ තරම් ලස්සන, ඒ තරම් වටිනා පූර්වාරාම පන්සල හදලා තවත් 9 කෝටියක් වියදම් කරලා පූර්වාරාම පන්සල තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට දවස් 7ක් මුළුල්ලේ දන් දීලා 7 වෙනි දවසේදී සංඝ සතුව පූජා කරනවා. 7 වෙනි දවසේදී මේ පූර්වාරාම පන්සල බුදුපාම මහා සංඝ රත්නයේට සංඝ සතුව පූජා කරලා හවස් කාලෙදි මොකද කරන්නේ? තමන්ගේ දරුවෝ ටික තමන්ගේ මොනුබුරු මිනිබිරිය ටික සියලු දෙනාම එකතු කරගෙන පන්සල වටේට කවි කිය කිය යනවා. හවස් කාලේදී දරු මුණුපුරෝ සියලු දෙනා එකතු කරගෙන පන්සල වටේට කවි කිය කියා යනවා. රහත් නොවුණු හාමුදුරුවරු මේ කාරණය දැකලා විසාකාම්මා කරන ක්‍රියාව දැකලා හරි කනගාටුවටපත් වෙලා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. බුදුහාමුදුරුවොත් එක්ක මේ රහත් නොවුණු හාමුදුරුවරු සඳහන් කරනවා. අනේ අවසර බුදුරජාණන් වහන්සේ විසාකා අම්මා අපට අම්මා කෙනෙක් වගේ විසාකා අම්මා හරි පුණ්‍යවන්ත අම්මා කෙනෙක් මේ වගේ ශාසනයට පූර්වාරාම පන්සල හදපු පූර්වාරාම පන්සල පූජා කරපු මේ පින්බර මාතාවට ඇයි මේ උමතු රෝගයක් හැදිලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර රහත් නොවුණු හාමුදුරුවන්ට සදහන් කරනවා. මහණෙනි විසාකා මට උමතු රෝගයක් හැදිලා නැහැ. විසාකා අම්මා කල පිංකම දෙස බලලා සතුටු වෙන අවස්ථාව කල පිංකම අනුමෝදන් වන අවස්ථාව මහණෙනි ජාතේන මච්චේන උපන් මිනිස්සු විසින් මේ විසාකාම්මා වගේ තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්නට තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නට වහවහ පින්කම් වලින් ජීවිතය සරස ගන්නට ඕන මේ කාරණය සඳහන් කරලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතාපි පුප්පරාසිම්හා khairaa මාලා ගුනේ බහූ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් දක්ෂ මල් කරුවෙක් වටිනාකමින් වැඩි මල් මාලා ගොතන්නේ යම්සේද අන්න ඒ වගේ ඥානවන්ත අස්ත දුස්තක්ෂණ වලින් අත මිදුණු පුද්ගලයා විසින් ජීවිතයේ පින්කම් වලින් පුරවා ගන්නට ඕන. දවසක් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා රුවන්වැලි මහසෑය වන්දනා කරන්නට. මේ ස්වාමින් වහන්සේ වඩිනකොට ඊටාම ලස්සන ශරීරයක් තියෙන බබලන ශරීරයක් තියෙන දිව්‍යාංගනාවක් මහසෑය වන්දනා කරනවා. ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ සෑමලුවට පිවිසෙන්නේ නැතුව දිව්‍යාංගනාව වන්දනා කරලා අවසන් වුණාට පස්සේ සෑමලුවට පිවිසිලා අර ලස්සන බබලන රන්වන් හමක් තියෙන ආලෝකයක් නිකුත් කරන දිව්‍යාංගනාවකින් අහනවා මේ වගේ ලස්සන ශරීරයක් ලබන්ට ඔබ කළ පින කුමක්ද කියලා දිව්‍යාංගනාව ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා නැවත මේ ස්වාමීන් වහන්සේ අහනවා මේ වගේ ලස්සන ශරීරයක් ලබන්ට ඔබ කළ පින කුමක්ද ඒ වෙලාවෙදී අර දිව්‍යාංගනාව ඊ타ත්ම පහස් ස්වરૂපයෙන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඒ තරම් වටිනා මහා පිංකමක් මම කළේ නැහැ මේ මහසෑය දුටු ගැමුණු මහරජතුමා නිර්මාණය කරන වෙලාවේදී මම කුලියට මේ ස්ථානයේ වැඩ කළා මේ ස්ථානේ පඩියට මම වැඩ කරනකොට මගේ හිතට දැනුනේ මේ මහා දාගැබ නිර්මාණය කරන්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට මොනතරම් වාග්යක්ද මොනතරම් වටිනවද මොනතරම් වාසනාවන්තද මේ වගේ දාගැබක් හදන වෙලාවකදී මටත් ඒකට එකතු වෙලා කටයුතු කරන්නට අවස්ථාව ලැබීම හිත පහදවාගෙන මේ ස්ථානේ කටයුතු කරන වෙලාවේදී කුලියට වැඩ කළ ආනිසංශය මට විමාන සහිත දිව්‍යාංගනාවක් බවට පත් වෙලා මේ වගේ ලස්සන ශරීරයක් ලබන්න පුළුවන්කම ලැබුණා. පින්වතුනි අපේ අම්මලා තාත්තලා පන්සල ඇසුරු පැසුරු කරමින් දහඩිය හෙළමින් වැස්සේ අවුවේ විහාරස්ථානයේ ගොඩනගන්නට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්නට මොනතරම් කැපකිරීමක් කරනවද? ඒ අම්මලා තාත්තලා කරන කැපකිරීම වල ප්‍රතිවිපාක මොනතරම් දුරට ඒ අම්මලාට වින්දනය කරන්නට විඳින්නට පුළුවන් වේද කියන කාරණය හොඳට හිතලා බලන්න. ඒ නිසා තමාගේ මනුස්ස ජීවිතයේ වටිනාකම ලබාගත් මනුස්සාත්ම භාවයේ වැදගත්කම අපි හොඳට අවබෝධ කරගෙන ඒ වගේම අපි ලබාගෙන තියෙන මනුස්සාත්ම භාවය අෂ්ට දුෂ්ටක්ෂණ වලින් අත මිදුන බුදුහාඳුරුවන්ගේ ධර්මයේ පිළිගත් බුදුහාඳුරුවන්ගේ ධර්මයට නැඹුරු වුණ බුදුහාඳුරන්ගේ ධර්මයේ පවතින රටක පහළ වෙලා කටයුතු කරන අපේ අපේ වඩ වඩාත් ධර්මයට එකඟව මේ ලබාගෙන තියෙන ජීවිතය සාර්ථක කරගන්නට මේ ලබාගෙන තියෙන ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට මේ ඝෝර භයංකාර සංසාර සාගරයෙන් එතරව ලබන අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට වහවහ අදිටනින් කත්තබ්බං කුසලං බහුම් බොහෝ පින්කම් දහම් වලින් ජීවිතය සරසගන්ට අපි අදිෂ්ඨාන කරගම්මු කියන කාරණය තමන්ගේ හදවතේ තැන්පත් කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා ඤං තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු ධම්මපදයේ පුප්ප වග්ගය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ සබරගමු පළාතේ ද්විතීය සංගනායක අරන්දර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරන්දර ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අරන්දර විජිතනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වහන්සේට නිරුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ සැලසේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු Thank you. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30 710යි 82 දුරකථනයට. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි